නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් සතරමා භූතයා අවබෝධ වෙන්නේ කෙසේද කියන එක. අපි දන්නවා මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා ඒකාන්ත වශයෙන්ම තමන්ගේ නිවන් මාර්ගය අරියත් බෝධියෙන් සම්පූර්ණ කර නිමාවට පත්විය යුතු බව මෛත්‍රී භාවනාවේ අවසාන ප්‍රතිඵලය අරියත් බෝධිය නම් මේ සතරමා භූත තුලින් මේ රූප තුල ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් තුලින් සියල්ල තමන්ට අවබෝධ වෙලා තමන්ගේ විමුක්තිය ඒ තුලින් අටගත යුතුය. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මෛත්‍රී වාක්‍ය සතරමා භූතයාගේ අවබෝධය බවට පත්වෙන ධර්මතාවය ඒකාන්ත වශයෙන්ම භාවනා යෝගියෙක් තමන්ගේ විඥාණය කරන කොටගෙන ප්‍රත්‍යක්ෂ ඥාණයට පැමිණිය යුතුයි. මේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියන එක පිළිබඳ අපගේ අවධානම යොමු කරන විට මේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් භාවනාවක් වශයෙන් ಗುಣධර්මයක් වශයෙන් වඩන මේ භාවනා යෝගියා මේ වාක්‍ය විවිධාකාර වචන වලින් සජ්ජායනා කරමින් පසු වෙනවා මෛත්‍රී වාක්‍ය දහස් වාරයක් විතර සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව තුළ Tamanට වටහා ගන්න බැරි වෙච්ච Tamanට නොතේරෙන Tamanගේ ප්‍රඥාවට ඒ සීමාවට ගෝචර නොවන මා විශාල ගැඹුරු ධර්මතාවයක් මේක තුළ පවතිනවා කියන එක. ඒ තමයි මේ භාවනා යෝගියාට වැටහෙනවා මම මේ ලෝක සත්‍යයට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන වාක්‍ය සජ්ජායනා කරනවා ඇත්තටම මම සජ්ජායනා කරන්නේ මේ ලෝක සත්‍යයේ විඥාණයටද රූපයටද කියලා බලනකොට සෑම මෛත්‍රී වාක්‍යයක්ම අරමුණු කරනු ලබන්නේ ඒ මෛත්‍රිය ලබන්නාගේ රූපයට අතුරාට මෛත්‍රිය කිරීම මිතුරාට මෛත්‍රිය කිරීම දිසාවලට මෛත්‍රිය කිරීම පොඩි ළමයින්ට මෛත්‍රී කිරීම මැදිවිය හයට මෛත්‍රී කිරීම වැඩිහිටියන්ට මෛත්‍රී කිරීම රෝගාතුර වච්ච අයට මෛත්‍රී කිරීම දිව්‍ය ලෝක තලවලට මෛත්‍රී කිරීම දිසා අනුව මෛත්‍රී කිරීම කියන එක එක විවිධාකාර මෛත්‍රී ක්‍රමවේද හැම එකක්ම බලනකොට අපට පෑදිලිවම පේනවා මේ මෛත්‍රී භාවනාව නිර්මාණය කරලා තියෙන්නේ ඒ ඒ වාක්‍යවලට අනුව තියෙන රූපයට අනුව එනම් මේ රූපාවචර ස්වභාවය මේ භාවනා යෝගියාට වැටෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මෛත්‍රී භාවනා වඩන මාගේ විඥාණයට මේ දක්වා පාල නොවුණු යම්කිසි අවබෝධයක් දැන් Tamanට අවබෝධ වෙන බව. එනම් මේ මෛත්‍රී භාවනාව තුළ කුමක්ද සිදුවෙන ක්‍රියාවලිය කියලා බලනකොට මෛත්‍රී භාවනාව සජ්ජායනා කරන සෑම සත්වෙක්ම පුරුදු වෙලා ඉන්නේ සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය, නිවනින් සැනසෙල්ල පූජා කිරීමයි. එහෙනම් අපි මේ ලෝකේ සෑම තප්පරයක් ගානේ සියලු සත්වයන්ට සුවපත් වේවා සුවපත් වේවා කියන වාක්‍ය සජ්ජායනා කරාම මේකෙන් කොහොමද rahat වෙන්නේ? දැන් මේ භාවනා යෝගියාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මෛත්‍රී භාවනාව තුළින් මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරලා සම්මා සම්බුද්ධත්වයට වෙනකම්පත් වෙන්න පුළුවන්. මේ භද්‍ර කලාපයේ මෛත්‍රිය කියන මේ අකුරු දෙකෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අරියත් බෝධියට එහාට පච්චේක බෝධියටත් එහාට යන්න පුළුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. මේ මෛත්‍රිය කියන මේ වචනය තුළ මේ භාවනාව තුළ කොහොමද කෙලෙස් නිරෝධ වෙන්නේ? කොහොමද සතර සතිපට්ඨානය වැඩෙන්නේ? කොහොමද චතුරාර්ය සත්‍ය පහළ වෙන්නේ? කොහොමද මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ? ප්‍රඥාව පහළ වෙන්නේ කියන নানা ප්‍රකාර ප්‍රශ්නවලට මේ භාවනාගී භාවනා යෝගියාගේ සිත ගොදුරු වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇත් දෙක පියාගෙන මෛත්‍රී වාක්‍ය ජීවිත කාලෙම සජ්ජායනා කර කර සිටියට අරියන්නේ මේ මෛත්‍රිය Taman තුල වැඩෙන්න ඕනේ. මේ වාක්‍ය තුල මේ කම්පණය තුල මේ තරංග තුල මේ වචන තුල මේ ශබ්ද තුල තමන්ට ඥානපාල වෙන්න ඕනේ රූප ඥානං ශබ්ද ඥානං කාල ඥානං කම්පන ඥානං දිට්ඨි ඥානං ධම්ම ඥානං සුත්තමේ ඥාන මේ විදිහට ඥාන දහස් ගණන් පාළ වෙලා ඒ පාළ වෙච්ච ඥාන තුලින් අවබෝධය ඇති වෙලා මේක තමයි විඥානේ මාර්ගඵල බවටපත් වෙන්නේ කියන එක මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. පෘථුජන ස්වභාවය තුල ඉන්නේ එකම සිතනම් සෝවාන් කියන සම්මා දෘෂ්ටියටපත් වෙන්නේ ඒ සිතමනම් සියුම් දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න තරම් අනාගාමි ඥානෙටපත් වෙන්නේ ඒ සිතමනම් සියලු කෙලෙස් වලින් නිදහස් වෙලා රාසින්වත් පව නොකරන විදියට අරියත් ඵලයටපත් වෙන්නේ ඒ පුතුජන මට්ටමින් පව කර කර ඇවිද ඇවිදට පුසිතමනම් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධත්වයට වෙනකම්ම දියුණු වෙන්නේ toy සිතමනම් මේ සිත තුලින් සිත ඇදෙන්න පාය මේ සිත තුළින් මේ සිතට මේ ඥානෙ පාළ වෙන්න එපාය. සිත තුළින් සිත විසින් වැඩ නිමා කරගන්න එපාය. තමන් තුළින් සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මම ඇත්තටම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන්නේ විඥාණයටද රූපයටද කියලා බලනකොට ඒ සත්ත්ව රූපවලට තමයි මේ මෛත්‍රී භාවනාව වඩලා තියෙන්නේ. එහෙනම් අපි රූපවලට මෛත්‍රී භාවනාව වඩනවා නම් කෙනෙකුගේ රූපය අරමුණු කරගෙන මෛත්‍රී භාවනාව වඩනවා නම් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට තේරෙනවා මේක තුළ පටවි ස්වභාවයක් තියෙනවා. නිර්මාණත්වයක් මේක තුළ පවතිනවා. හේතුව പ്രേතයන්ට මෛත්‍රී භාවනා වඩපු කෙනෙක් ඉන්නවද කියලා මෙයා ගවේෂණය කරලා බලනකොට പ്രേතයන්ට මෛත්‍රී භාවනා වඩපු කෙනෙක් මේ ලෝකේ නැහැ. භූතයන්ට මෛත්‍රී භාවනා වැඩුවද කියලා බලනකොට භූතයන්ට මෛත්‍රී භාවනා වඩපු කෙනෙකුත් නැහැ. කිසිම දෙයක් නැති, පේන්නේ නැති අවකාශ ධාතු වල ඉන්න නොපෙනෙන සත්තුන්ට මෛත්‍රී භාවනා කරපු කෙනෙක් ඉන්නවද කියලා කිව්වම එහෙම මෛත්‍රී භාවනාව තුළින් පළවලටපත් වෙලා නැහැ. ඇයි මේක පේන්නේ එහෙනම් පේනවනම් විතරයි මෛත්‍රිය වැඩෙන්නේ. පේන රූපයට තමයි මෛත්‍රිය වඩන්නේ. අම්මා තාත්තයි කියලා දෙමව්පියන්ට මෛත්‍රී වඩනකොට රූපේම විලා පේනවා. අතුරාට මෛත්‍රී වඩනකොට අතුරාම විලා පේනවා. මිතුරාට මෛත්‍රී වඩනකොට මිතුරාට මෛත්‍රියම ඇවිල්ලා පේනවා. ජලජ ජීවීන්, පක්ෂීන්, උරංගයන් දෙපා සත්තු මේ හැම එක්කෙනාටම මෛත්‍රිය වඩනකොට සෑම තැනම රූපයක් තියෙන බවයි රූපය අරමුණු කොටගෙන මේ මෛත්‍රී භාවනාව වැඩෙන බව තේරෙනකොට මේ භාවනා යෝගියාට මේ පටවි ස්වභාවය වැටෙන්න පටන් ගන්නවා සෑම මෛත්‍රී වාක්‍යයක් තුළම පටවිය අරමුණු කරගත්ත පටවි ස්වභාවය මුල් කරගත්ත මෛත්‍රියක් තමයි වෙන්නේ කියන එක පිළිබඳ අවබෝධය පාළ වෙනවා මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා තවත් ගැඹුරට කල්පනා කරනවා මේ මෛත්‍රී භාවනාව තවත් මොනවද මා විසින් සිදු කරනු ලබන්නේ මට නොතේරෙන පැති මේ මෛත්‍රී භාවනාව තුළ කුමක්ද තියෙන්නේ කියලා බලනකොට සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය තුළ Taman තුළ තෙතමනයක් තියෙනවා කරුණාවක් තියෙනවා දයාවක් තියෙනවා අනුකම්පාවක් දිනවා මේ ආපෝ ස්වභාවය සෙනෙහසේ ස්වභාවය මේ මෛත්‍රී භාවනා යෝගියාට වැටෙන්න පටන් ගන්නවා එනම් මේ මෛත්‍රී වාක්‍ය තුල රූපයක් තිබුණා පඨවි ස්වභාවයක් තිබුණා මේක තුල සෙනෙහසෙන් පිරිච්ච ආපෝ ස්වභාවයකුත් තියෙනවා එහෙනම් අපි මෛත්‍රී භාවනාව වඩනකොට අපි වඩන මෛත්‍රී භාවනාව තුළ මේ සතරමා භූතයාට හදාළ මේ ස්වභාවයන් ටික පවතිනවා. අපි ඒ අවබෝධය නැතුව මෛත්‍රී භාවනාව වඩන නිසා සතරමා භූත පිළිබඳ ඥානය අපට පාළ වෙන්නේ නැහැ. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ මෛත්‍රී වාක්‍ය නැවත නැවත සජ්ජායනා කිරීම තුළින් මෛත්‍රී වාක්‍ය කරනකොටගෙන Tamanට කුමක්ද වෙන්නේ කියලා බලනකොට මේක තුල ගනුදෙනුවක් තියෙනවා කුමක්ද මේ රූපයකින් යුක්ත ඒගොල්ල කෙරේ සෙනෙහසින් බැඳිච්ච මේ ගනුදෙනුව තුල සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය නිතර නිතර මේ සත්‍යයන්ට පූජා වෙනවා. මේ සත්‍යයන්ට මේ මෛත්‍රිය තුලින් මේ කාරණා පූජා වෙන නිසා වායෝ මට්ටමින් මෙතන ගනුදෙනුවක් වෙනවා. අපි කෙනෙකුට ආශිර්වාද කරනවා නම් වායෝ මට්ටමින් අපි ඒ ආශිර්වාදය දෙන්නේ. සුවපත් භාවය අපට ප්‍රායෝගිකව දෙන්න පුළුවන් කමක් නැහැ. නිදුක් භාවය ප්‍රායෝගිකව දෙන්න පුළුවන් කමක් නැහැ. සුවපත් භාවය ප්‍රායෝගිකව දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ආශිර්වාදයක් වචෙන් වශයෙන් වචනයක් වශයෙන් තමයි අපි පූජා කරනු ලබන්නේ. එනම් මෙතන වායෝ ස්වභාවයකුත් තියෙන බව මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා තවත් මොනවද මේක තුල තියෙන්නේ කියලා කල්පනා කරනකොට භාවනා යෝගියාට මොකවත් අවු වෙන්නේ නැහැ. හේතුව ඒ පිළිබඳ අවබෝධය තාම මදි වෙන්නට පුළුවන්. නැවත කාලයක් මේක පුරුදු කරගෙන යනකොට තේරෙනවා මේක පූජා කරන්න සිටිවිල්ල කරමුණු වෙලා තියෙනවා. ඇයි මම සාපයක් කරන්නේ නැත්තේ? මේ ලෝකේ මට අතුරුකම් කරන, නිନ୍ଦා පාස කරන සියලුම දෙනාට මට තරාවක් පාළ වෙන්නේ වෛරයක් පාළ වෙන්නේ මොනම හිංසාව පීඩාව කළත් ඒ කට්ටිය ගැන මනයි මෙනෙහි කරනකොට ඒ රූප මා තුළ මැයෙනකොට මට මා කරුණාව පාළ වෙනවා. ඒගොල්ල මට දෙන හිංසාව වේදනාව පාළ වෙන්නේ අපාසය මතක් වෙන්නේ ඒ අයට කොහොමද නිවන කියන්නේ? ඒ අය සංසාර විමුක්තියටපත් කරන්නේ කොහොමද? තවත් කොච්චර කාලයක් මේ ලෝකයේ මේ වගේ වැරදි කර කර ඇවිදින්නද? ඒගොල්ලන්ගේ නිදහස ඇති වෙන්නේ කොතනින්ද කවදද කියලා මා කරුණාවක් පාළ වෙනවා. එහෙනම් මේ මෛත්‍රී වාක්‍ය චේතනාව මුල් වෙලා ඇති වෙලා තියෙන්නේ. කෙනෙකුට නිකම්ම නිකං සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය සිතෙන්නේ ඒක උවමනාවෙන් සිතන්නට අවශ්‍යයි. ಗುಣධර්මයක් වශයෙන් පාරමිතාවක් වශයෙන් මේක වඩන්නට අවශ්‍යයි. මේ භාවනා වඩන භාවනා යෝගියාට වැටහෙනවා චේතනාව මුල් වෙලා සිතවිලි ඒකරාශි වෙලා තමයි මේ මෛත්‍රී වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ චේතනාව කරන කොටගෙන මාතුලින් සිදුවන ක්‍රියාවක් කියලා වැටෙනකොට මෙතන තේජෝ එම නැත්නම් ආලෝක ස්වභාවය Tamanට වැටෙනවා එනම් මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන භාවනා යෝගියාට මේ සතරමා භූත පිළිබඳ ඥානය පාළ වෙනවා. මේ ඥානය පාළ වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා. දැන් මේ ස්වභාවය මේ සෑම වචනයක් තුලම තියෙනවා අපගේ සෑම ක්‍රියාවක්ම තරංගයක් කම්පනයක් නම් චේතනාව කර්මයව බවට නිර්මාණය වෙනවා නම් ඒ කියන්නේ මේ සෑම චෛතසිකය තුළම මේ සතරමා භූතවල ස්වභාවය තියෙනවා. පටවි ස්වභාවය, ගලාගෙන යන ස්වභාවය, කම්පණය වෙන ශබ්දයක් නිකුත් වීමේ ස්වභාවය, ඒක තුළින් ගනුදෙනු වීමේ ස්වභාවය, දුක සැප ඇතිවීමේ ස්වභාවය, වර්ණයක් ඇතිවීමේ ස්වභාවය, ගන්ධයක් ඇතිවීමේ ස්වභාවය, රසයක් ඇතිවීමේ ස්වභාවය මේ තරංගයක් තුල මේ සෑම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා හේතුව වචනයක් තුල මේ අතරක් තිබුණා නම් ඒ අතරටම වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් තිබුණා නම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් ප්‍රඥාවක් තිබුණා නම් මේ පුංචි වචනය තුල මෙච්චර දේවල් ගැඹුරට තිබුණා නම් මේ ලෝකයේ සෑම තරංගයක්ම කම්පනයක්ම මේ සියලුම ගුණාංග උසුලන බව තේරෙනවා. දැන් එයාට කර්මඵලයේ පිළිබඳ විශාල භයක් ඇති වෙනවා. මම කියන වචන වලට මම බැනපු දේවල් වලට මාගේ ක්‍රියාවලින් මම කරපු දේවල් වලට මම තරයෙන් වෛරයෙන් බලපු ඒ බැලුම් වලට අනවශ්‍ය දේවල් ශ්‍රවණය කරපෝ මේ ශ්‍රවණයට මොනතරම් කර්ම නිර්මාණය වෙනවද කියන බය ඇති වෙනවා. මේ බය පාළ වෙච්ච ගමන් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම තමන් ලෝකෝත්තර දේ යහපත් දේ කරන්න පුරුදු වෙනවා සම්මා සංකප්ප සම්මා වායාම සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා වාචා මේ පිළිබඳ අවබෝධය පාළ වෙනවා. එහෙනම් තමන් මේක දකින්න ඕනේ මේ ලෝකයේ දියා යහපත් ලෙස සෑම දෙයක්ම ශ්‍රවණය කරන්න ඕනේ යහපත් ලෙස කතා කරන්න ඕනේ යහපත් ලෙස ක්‍රියා කරන්න ඕනේ යහපත් ලෙස සිතන්න ඕනේ යහපත් ලෙස මේ ක්‍රියාවලිය Tamanට වැටෙනවා ඇයි Taman කතා කරන වචනය මෛත්‍රී වාක්‍ය තුල රූප ස්වභාවය ගලායන ස්වභාවය වචන ස්වභාවය සිතවිල්ල මිශ්‍ර වෙච්ච ස්වභාවය Tamanට වැටුණාම මේ වචනය තුල සතරමා භූත පවතිනවා මේ ලෝකේ සෑම නිර්මාණයක්ම සතරමා භූත පෙරදරි කරගෙන මුල් කරගෙන නිර්මාණය වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම ඒකට ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් තියෙනවා ඒ සෑම චෛතසිකයක්ම පවතින කාලයක් තියෙනවා මේ අවබෝධයේ පාලුණාම තමන්ගේ ක්‍රියාවලිය පිළිබඳ විශාල අවධානමක් තමන්ට ඇති වෙනවා. එහෙනම් සෑම ක්‍රියාවලියකටම මේ ස්වභාව වලින් යුක්ත නම් කර්මා කර්මඵලය ඒකාන්ත වශයෙන්ම තමන්ට ලැබෙනවා. තමන් මේක නවත්තන්න ඕනේ. මේක පිළිබඳ පරිස්සම් වෙන්න ඕනේ. කිසිම මොහතක කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මා විසින් දුකක් නොදිය යුතුයි. වචනයකින් වරදක් නොකළ යුතුයි. ක්‍රියාවකින් වරදක් නොකළ යුතුයි. චේතනා පිළිබඳ පරිස්සම් විය යුතුයි කියන අවධානමපත් වෙනකොට එයා තුල පුදුමාකාර සීලයක් විනයක් අට ගන්නවා. මේ භාවනා යෝගියාට පුළුවන් කමක් නැහැ මේ ලෝකේ කාගේවත් ඉත රිදවන්න වචනේ ආදීනව දැකලා ක්‍රියාවේ ආදීනව දැකලා සිතවිලි වල ආදීනව දැකලා මේ භාවනා යෝගියා අදක්ෂ වෙනවා සිතකය වචනය කියන තුන්දොරෙන් කෙනෙකුට කරදරයක් කරන්න ඉන්සාවක් කරන්න මේක තමයි පළවෙනි මාර්ගඵලයේ බවට පත් වෙන්නේ මෛත්‍රියේ භාවනාව වඩනවා නම් ක්‍රමානුකූලව අපි තුල අවබෝධය වැඩි වෙන්න ඕනේ ඥානෙ වැඩෙන්න ඕනේ ಗುಣධර්ම ප්‍රක්‍රම ක්‍රමෙන් ප්‍රගුණ වෙන්න ඕනේ මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට තරහා යනවා නම් උදේකල අවශ්‍ය නැකම් විහාරස්ථානයේ මෛත්‍රිය වඩලා gedara ගිය ගමම්ම අමනාප වෙනවා නම් සම්ඩු කරනවා නම් එයා මෛත්‍රී භාවනා වඩනවා තියා මෛත්‍රී භාවනාව කියන්නේ මොකද්ද කියනකවත් දැනගත්ත නැති කෙනෙක් ඇටිටයි සලකන්න වෙන්නේ. මෛත්‍රී භාවනාව වඩන ඕනම විඥානයක් තුළ කාලය එයා මෙයා වෙන්න පුළුවන් අවබෝධයන් වලට අනුව විදර්ශනා වඩලා තියෙන ප්‍රමාණයට අනුව නමුත් ඒකාන්ත වශයෙන්ම විශාල ඥානපාල වෙනවා මේ ලෝකයේ පවතින සෑම නාමයක් රූපයක් පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මෛත්‍රිය වඩන්න වඩන්න ඇත්තටම මෛත්‍රිය අනිත්‍යයට ලැබෙනවද නැද්ද කියන එකට වඩා තමන්ගේ විඥාණය නිතර නිතර මෛත්‍රිය මෙනෙහි කරලා මේ කය මෛත්‍රියෙන් පිරෙනවා. කොච්චර මෛත්‍රියෙන් පිරෙනවද කියලා කිව්වොත් මේ සංසාරේ නිවන් දකින තාක්කල් කිසිම කුරා කෝඹියකට දුක් දෙන්න වේදනා කරන්න තරම් අපගේ සිත දක්ෂ වෙන්නේ නැහැ. එනම් කුරා කෝඹියට ඉන්සා කරන්න බැරි අපට මිනිසියෙකුට කොමටවත් කරන්න බෑ. ඇයි? කෝටි ගාණකින් ලොකුයි කුරා කෝඹියට වඩා මිනිසයා. එනම් මිනිසියෙකුගේ සිත රිදෙනවා නම්, ඉන්සා ඇති වෙනවා නම්, පීඩා ඇති වෙනවා නම්, නිന്ദා අපාසපෙන් කෙරෙනවා නම් මෛත්‍රිය වැඩිලා නැහැ කියන එකයි එකෙන් පැහැදිලි වෙන්නේ. එහෙනම් මේ භාවනා යෝගියා තමන්ගේ වචනවල තියෙන සිටිවිලි වල තියෙන අභ්‍යන්තර ස්වභාවය ඒකේ නිර්මාණශීලීත්වය ඒකේ ආදීනව දැකපු නිසා මේ ආයතන අයතුලින්ම තමන් මේක දකිනවා. එහෙනම් දකිනකොටත් ඒක තුළ මේ ස්වභාවයන් අතරක් තියෙනවා. ඇයි දකින්නේ රූපයක්? ඒ රූපය තුල පටවි ස්වභාවය තියෙනවා. ඒ රූපය කොහමද මට ප්‍රත්‍යක්ෂ වුනේ? නෑ ඒක ගලාගෙන ආවා. තමාගේ චක්කුවේ තියෙන ප්‍රසාදයත් එක්ක මිශ්‍ර වෙලා විඥානයත් එක්ක සාකච්ඡා වෙලා මේම දෙයක් දැක්කයි කියලා තමන්ට අවබෝධ වෙනවා නම් ඒ රූපේ තරංගය තමන්ගේ විඥාණයට මිශ්‍ර වෙලා ඉවරයි නේද? එහෙනම් රූපය තමන්ගේ ඇස්වල ඉඳලා බඹ 10ක් 20ක් 50ක් 100ක් ඈතින් තියෙන්න පුළුවන්. එහෙනම් ඒ තියෙන රූපේ මම දැක්කයි කියලා වටාගන්නේ ඒ රූපේ තියෙන තරංගය Tamange ඇස් ඇතුළට ගිහිල්ලා ඒ චක්කුව ඇතුළේ තියෙන ප්‍රසාදයට එක මිශ්‍ර වෙලා මේ ආවල් රූපේ දැක්කේ කියලා ඒක තුලින් ප්‍රත්‍යක්ෂ වෙලා විඥානයේ විසින් ඒක තාවුරු කරලා පස්සේ දැනගන්නේ ආවල් දේ මම දැක්කා ආවල් දේ මට පෙනුනායි කියලා එහෙනම් මේ ගලාගෙන යන ස්වභාවය රූපෙට තිබිලා. එහෙනම් මේක සජ්ජායනා කරන්න පුළුවන් මේක මෙන්න මේ දේවල් දැක්කා මේ දේවල් තමයි පෙනෙන්නේ මේකේ ස්වභාවය මේක කියලා කරුණු මතක් වෙනවනම් ඒ කියන්නේ මේක තුල සාකච්ඡා කිරීමේ ස්වභාවයකුත් තිබිලා මතකයන් අවදි වෙනකොට දන්නේම නැතුව කතා වෙනවා ඇතුලෙන් එහෙනම් මේ චෛතසික මේක තුල නිර්මාණය වෙනවා දකින්න එක රූපයක් සිතවිලි 100ක් විතර පාළ වෙලා ඒ පිළිබඳ එනම් සෑම සංඥාවක් මුල් කරගෙන චෛතසික පාළ වෙනවා රූප මුල් කරගෙන චෛතසික පාළ වෙනවා ශබ්ද මුල් කරගෙන චෛතසික පාළ වෙනවා මේ පිළිබඳ අවබෝධය ඇති වෙනකොට තමයි මේ ආයතන අයතුලින් තමන් පරිස්සම් වෙන්න ඕනේ කියන ඥාණය පාළ වෙලා ඇසකන දිවනාසය සමසිත පිළිබඳව විශාල අවධානමක් ඇති වෙනවා. එනම් මේ අවධානම ඇති වුණාම මේ අවධානම තුළ Tamanට මේ පරිසම ඇති වෙනකොට එයා තුළින් ආනන්තරිය පාප කර්ම වෙන්නේ නැහැ. පස්පව වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ නැහැ. හේතුව එයා දන්නවා මේ හැම දෙය තුළම දුකක් අට ගන්නවා. මේ සෑම දෙයක් තුළම අවදානමක් තියෙන බව දැනගත්තාම එයාගේ විඥානයේ ඥානයකටපත් වෙලා එයා අවබෝධය තුළ ජීවත් වෙන භාවනා යෝගියෙක් බවටපත් වෙලා එයාගේ ආයතන අයෙන් අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නේ ඔක්කොම වෙන්නේ ලෝකෝත්තර දේවල් පරිසංසාගත දේවල් අපි කියනවා යාට සම්මා දෘෂ්ටියටපත් වෙච්ච සෝවාන් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාව කියලා. මේ අවබෝධයටපත් වුණාට පස්සේ මේක තුල තියෙන අඩුව හදන්න ඕනේ. මේ අඩුව හදන්න නැතුව අපට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි මිනිස්සෙක් අද ඉපදෙනවා නම් ඉපදීමට හේතුව කර්මය. කර්මය කියන්නේ මොකද්ද? කුසල අකුසල. කුසල් තිබුණාම ඒ හේතුවෙන් අපි මිනිසත් භවයටත් දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උත්පත්තියටත් හේතු හදා ගන්නවා. කුසල් තිබුණොත් ඉහළ තලවල ඉපදෙනවා. අකුසල තිබුණාම මොනවද වෙන්නේ? තිරිසන් ලෝකවල, പ്രേත භූත ලෝකවල සතර අපායේ ඉපදෙනවා. එහෙනම් අපි ඉපදෙන්න කර්මය මුල් වෙලා තියෙනවා. කුසල් කෙරුවත් ඉපදෙනවා අකුසල් කෙරුවත් ඉපදෙනවා එහෙනම් අපි කර්මය නිර්මාණය කරනවා කියලා කියන්නේ හොඳ නරක කෙසේ වෙතත් උත්පත්ති අනිවාර්යයි එහෙනම් අපි ගොඩාක් කුසල් එකතු කරගෙන පින් එකතු කරගෙන යනකොට අපට කියන්න පුළුවන්ද අපි නිවන් මාර්ගයේ යන්නේ අපි විමුක්තියට වැඩ ටික මේ කරගන්නේ කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ හේතුව අපි කුසල් එකතු කරනවා කියලා කියන්නම එයා භවගාමි. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල ඉපදෙන්න වැඩ කරන භවගාමි විඥානය. ඒ වගේ තමයි දස අකුසල් කරගෙන පස්පව් කඩාගෙන කිසිම සීලයක් විනයක් නැතුව අසත්පුරුෂ ජීවිතයක් ගත කරනවා නම් එයාත් භවගාමි. එයා දුගතියේ දුක් වෙන්න ඉපදෙන්න වැඩ කටයුතු කරනවා. අරයා සුගතියේ සැප විඳින්න ඉපදෙන්න වැඩ කරනවා දෙන්නම භවගාමී එහෙනම් මේ අවබෝධය Tamanට පාල වුණාම මේ ආයතන අය තුලම තියෙන මේ ස්වභාවය කර්ම නිර්මාණය වෙන ස්වභාවය නතර කරන්න බෑයම් කරනවා ඇත්තටම පටන් ගත්තේ මෛත්‍රී භාවනාව කරන්න දැන් මෛත්‍රී භාවනාව කරනවා වෙනත් ස්වરૂපයකින් එහෙනම් මේ ලෝකයේ තියෙන ඉහළම තලයේ මෛත්‍රී භාවනාව මොකද්ද? ඉපදීම නවත්තන එක. ඉපදීම නව නැවතෙන් නැත්නම් ඒක භාවනාවක් වෙන්න බෑනේ. ඉව ඉපදීම නැවතෙන් නැති ක්‍රියාවලියක් මෛත්‍රියක් වෙන්න බෑනේ. එහෙනම් මේ ලෝකයේ තියෙන සැබෑම මෛත්‍රිය මොකද්ද? අපගේ උත්පත්තිය නවත්තන ක්‍රියාවලිය. අපට අපි මෛත්‍රිය වෙන්න පාය. අපි ලබාපු මිනිසත් භවයේ නිමා කරගන්න නැති කිසිම ක්‍රියාවක් තුලින් අපට මෛත්‍රියක් නැති බවයි පේන්නේ. එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ක්‍රියාවලිය තුලින් කර්ම ඇදිලා මට ඉපදෙන්න තියෙන අවස්ථාව නැති කරන්න ඕනේ මේක හදන්න ඕනේ කියන කාරණාව තුල මේ ඇස්වල තියෙන දෝෂය හදනවා. ඇයි ඉපදීමට කර්ම හැදෙන්නේ ආයතන හය තුලින්. යම්කිසි පින්වතෙක් මේ ලෝකේ ඉදිරිපත් වෙලා කියන්න පුළුවන්ද? ඇසකන දිව නාසය සමසිත කියන ආයතන අය පාවිච්චි නොකර මට කුසල් කරන්න පුළුවන් කියලා. කුසල් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ආයතන අය ඕනේ එයාට කුසල් කරන්න. ඒ වගේම තමයි අපට කියන්න පුළුවන් කමක් නැහැ ආයතන අය පාවිච්චි නොකර මට අකුසල් කරන්න පුළුවන් කියලා අකුසල කරන්නත් ආයතන හය ඕනේ. එහෙනම් මේ ආයතන අය තමයි අද මේ උත්පත්තියට හේතුව මේ දුකට හේතුව මේ සෑම ප්‍රශ්නයකටම හේතුව එහෙනම් අවිද්‍යාව පාළ වෙලා විඥාන පාළ වෙලා නාම රූප පාළ වෙලා සලායතන පාළ වෙලා මේ සෑම ක්‍රියාවලියක්ම වෙලා තින්නේ ආයතන අයේ තියෙන අඩුව නේද අවිද්‍යාව අවිද්‍යාව කියනවා පටිච්ච සමුප්පාදයේ ආරම්භයට අවිද්‍යාව පාළුනේ කොයිද ගස්ගල් වලද නැහැ බඹයක් විතර උස මේ කයේ ඇස කන දිව නාසය සමසිතේ තමයි අවිද්‍යාව තියෙන්නේ ගස්ගල් වල අවිද්‍යාවක් නැහැ අපි මේ ලෝකයේ සත්‍ය පරම සත්‍ය දකින්න නැතිකම හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ස්වභාවය දකින්න නැතිකම මේ සෑම නාමයක් රූපයක් තුළම දුක පවතින බව දකින්න නැතිකම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් මේ අවිද්‍යාව තියල් තිබිලා තියෙන්නේ මේ කය තුල නම් මේ ආයතන අය තුල නම් අදන්න ඕනේ කොහෙද ආයතන අය තුල. නතර කරන්න ඕනේ ආයතන අය මිසක් ලෝකයේ වෙන කිසිම දෙයක් නතර කළාට ඉපදීම නතර වෙන්නේ නැහැ. උත්පත්තිය හදලා අපට දීලා තියෙන ආයතන අය නම් එතනමයි නවත්තන්න ඕනේ. එහෙනම් මේ ඇස තුලින් ඇතිවෙන කර්ම මොනවද? ඒක නවත්තන්නේ කොහොමදයි කියලා බලනකොට මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට පේනවා මේ ඇස තුල දකින්න මේ සෑම රූපයක් තුල ස්වභාවයන් අතරක් තියෙනවා. ඇයි අපි මේ ලෝකේ මොනම දේ දැක්කත් ඒ දකින්න දේ තුල රූප ස්වභාවය තියෙනවා. ගලාගෙන යන ස්වභාවය තියෙනවා. ඒක තුලින් සාකච්ඡාවක් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ පිළිබඳ සිතිවිලි පාළ වෙන ස්වභාවයක් තියෙනවා. මේ අතර තියෙන තාක්කල් රූපය ඇදෙන්නේ නැහැ. චක්කු ප්‍රසාදය ඇදෙන්නේ නැහැ. ඇසතුලින් නිර්මාණය වෙන කර්ම නවත්තන්න බෑ මේ ඥාණය පාළ වෙනවා. කනට මොනම දේ ඇහුණත් නිന്ദා අපාස වෙන්න පුළුවන් ප්‍රශංසා කීර්ති වෙන්න පුළුවන් මොනම දේ ඇහුණත් ඒ ඇයිච්ච දේ තුල රූප පේනවා ඒ රූප තුල පටවි ස්වභාවය තියෙනවා ගලාගෙන යනවනේ කන් ඇතුළට මේක ගලාගෙන යන ස්වභාවයකුත් තියෙනවා අසෝලා මට දැන්නා අසෝලා නිඳා කළා ප්‍රසිද්ධියේ මට මෙම අවමන් කළා මේ විදියට සාකච්ඡා වෙනවා ඇතුලේ ප්‍රශංසා කීර්ති ලැබුණාම අසෝලා මට ප්‍රශංසා කළා මගේ ಗುಣ කිව්වා මට ගෞරව කළා ඒමත් සාකච්ඡා වෙන මේ සාකච්ඡා වෙන ස්වභාවයකුත් මේකේ තියෙනවා ඇයිච්ච සෑම වචනයක් මුල් කරගෙනම සිතවිලි පාළ වෙනවා කල්පනා වෙනවා මේ සිතවිලි පාළ වෙන ස්වභාවයකුත් තියෙනවා මේක වැටෙනවා රස දැනෙනකොට තේමමයි. ඇස් දෙක වාගෙන අපි යම් කිසි දෙයක් කටට ඇතුල් කළාම ඒ රසට අනුව යම් යම් රූප පේන්න පටන් ගන්නවා. ඒ රස මුළු ਸਰවාංගයේ තුරාම පැතිරලා යනවා අපි දන්නවා. දරා ගන්න බැරි තරම් ඇඹුල් කෑල්ල කටට දුන්නා මුළු ඇඟටම ඊරි වැටිල්ල දැනෙනවා. පැණි රස ටිකක් දුන්නාම මුළු ਸਰවාංගෙට මේ පැණි රස දැනෙනවා. තිත්ත රසක් දුන්නාම මුළු සර්වාංගෙම වෙවුලනවා වාගේ ඉරිවැටෙනවා තිත්තයි මුළු ඇඟටම. එනම් මේ දිවට ලැබෙන සෑම දෙයක් තුළම ගලාගෙන යන ස්වභාවය මේක අසවල් දේ මේ මේ මේ දේවල් තමයි මේකේ තියෙන්නේ. එන ඇස් දෙක වහලා කටට දුන්නාම අපි දෙයි කියලා දැනගන්නවා. මේක කිරි හලුවා කියලා කෑල්ලක් කියලා අපි දැනගන්නවා. එහෙනම් මේ කැවිලි જાතිය, පළතුරු જાතිය, තිත්ත જાතිය, ඇඹුල් જાතිය අපි කොහොමද දැනගන්නේ? මේක සාකච්ඡා වෙනවා. ඒ කරුණ කාරණාවලින් ඒක පිළිබඳ තොරතුරු සාකච්ඡා වෙනවා. ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙනවා මේක ආවල් කොළය මේක ආවල් පැණි රසය මේකට අදාළ කැවිලි જાති ආවල් දේ මේ විදිහට සිතිවිලි පහළ වෙනවා එනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලම මට්ටම් අතරකින් මේක ගනුදෙනු කරන බව ගනුදෙනු වෙන බව මේ භාවනා යෝගියාට වැටුණාම මේ භාවනා යෝගියා මේක තුල තියෙන ස්වභාවයන් නිරෝධ කරනවා එනම් ඇසට පේන සියලෝම රූප වලින් එයා රූපය අයින් කරනවා කොහොමද අයින් කරන්නේ රූපය ගත්තොත් නේ පොල්ගා තල්ගා ගවයා මිනිසයා නිවස යානවාන මේ විදිහට පේන්නේ එහෙනම් රූපය අයින් කරලා යා වර්ණයක් වශයෙන් ගන්න ඒකට පිළියමක් යොදනවා අපට පුළුවන් මේ ආයතන අයේ ක්‍රියාවලියට සාපේක්ෂකයක් දෙන්න මිස නතර කරන්න බෑ නතර කරන ක්‍රමවේදේ නෑ මේකේ දැන් බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල විශේෂ ස්ථානයක් තියෙනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදාන යෝගෝ අන්තා ධම්සප්පවතුන් සූත්‍රයේ විශාස විශාල වශයෙන් වටින විශේෂිත ස්ථානයක් ඒක. ඇයි මේ මධ්‍යම ප්‍රතිපදාවේ තින්ද බැරි මට්ටමක් දේශනා නොකොල්ලේ? ඇයි තථාගතයන් වහන්සේට අරමුණක් නැතුව ස්ථානයක් නැති තැනක සිත පවත්වන ක්‍රමයක් දේශනා කිරීමට අදහසක් පාලවුන් නැත්තේ මේ සිතට එහෙම ඉන්න බෑ මේ සිත එක්කෝ කාමසුකල්ලිකාන යෝගයේ සපහන්තේ ඉන්නවා එහෙම නැත්නම් අත්ත කියලා මතාන යෝගයේ දුකහන්තේ ඉන්නවා මේ සිතට අන්ත දෙක නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ මේ සිත අනිවාර්යම පවතින්න ඕනේ අන්තයක් මත ඒ න්‍යාය ධර්මයට විසඳුමක් නැති නිසා දුකේදී තිපදෙනවා සැපේදී තිපදෙනවා ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අන්තයක් දිය යුතුයි අන්තයක් නැතුව සිතට පවතින්න බැරි නිසා අලුතෙන් අන්තයක් හදනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා අන්තයක් ඒ කියන්නේ අන්තයක් නැතුව සිතට ඉන්න බෑ සිතට පැවතෙන්න බෑ කියන එක මේ සූත්‍රයේ තුලින් තථාගතයන් වහන්සේගේ දේශනාව තුළින් අපට පැහැදිලිව පේනවා. එහෙනම් සිතට සාපේක්ෂකයක් තමයි දෙන්න පුළුවන් නිරෝධ කරන්න බෑ. ඇයි රාතන් වහන්සේටත් බඩගිනි හැදෙනවනේ. එහෙනම් පින්ඩපාතේ යනවා එන ලෝභය තියෙනවා. හැබැයි ඒ ලෝභයෙන් කර්ම හැදෙන්නේ ඇයි බඩගින්නට ඉල්ලා ගත්තා වැළඳුවා එතනින් ඉවරයි. රාතන් වහන්සේලාට යතුරු සිදුරෙන් යන්න හිතෙනවා. ඇයි ජීවිත ආසාව උන්වහන්සේලාටත් දැවිලා. ඇයි මම හුටි කන්නේ? ඇයි සොර සතුරන්ගේ පාරදීම් වලට මම ලක් වෙන්නේ? එහෙනම් රාත් වෙලා මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් තමන්ගේ ජීවිත කාලය තුළ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න වෙච්ච අවස්ථා නැද්ද? සක්‍ර දේවේන්ද්‍ර විමාන හදනවා. ඒ විමාන කොයි විදිහට ඇදුවත් ප්‍රශ්නයක් නෑ. නමුත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මාපටැංගිල්ලෙන් විමානේ පොඩි කරනවා. විශාල කම්පනයක් පීඩාවක් වෙනවා. ඇයි? අනුන්ගේ වස්තු විනාශ කරන්නේ. අනුන්ගේ සිතට වේදනා දෙන විදිහට ඇසිරෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නය සෑම විඥානයක් තුළම තියෙනවා. හැබැයි මේක ලෝකෝත්තරව කර්මයක් ඇති නොවන විදිහට පවත්වා ගැනීම විතරයි අපට කරන්න පුළුවන්. මේ විඥානීය අන්තවල ක්‍රියාත්මක වෙන දුක සැප කියන අන්ත පාවිච්චි කරන ක්‍රමවේදය නතර කරන්න බෑ. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා ස්වභාවයන් අතරකින් ගනුදෙනු කරන මේ රූපයට සාපේක්ෂකයක් දෙනවා. මොකද්ද? රූප වලින් දකින්න පුරුදු වෙලා තියෙනවා. රූපේ නැතුව දකින්න බෑ. එහෙනම් වර්ණයට අනුව දකින්න කිව්වම එයා කොළ පාට දැක්කා, කා පාට දැක්කා, නිල් පාට දැක්කා, තැඹිලි පාට දැක්කා කියලා දැන් වර්ණයෙන් ගන්නවා රූපය අත්හැරලා. ඇයි මේ සිතට යම්කිසි ක්‍රමයක් තියෙන්න ඕනේ? ඒ කාරණා ප්‍රත්‍යක්ෂ කරන්න ඈට ක්‍රමවේදයක් නැතුව දකින්න පුළුවන් කමක් නැහැ. ක්‍රමයේ විතරයි වෙනස් කරන්නේ. එහෙනම් කොළ පාටෙන් දැක්කා, නිල් පාටෙන් දැක්කා, කා පාටෙන් දැක්කා කියනකොට කර්ම හැදෙන්නේ ඇයි කර්ම හැදෙන්න පුළුවන් කමක් නැහැ. රූපේ නෙමෙයි දැකලා තින්නේ වර්ණය. එහෙනම් වර්ණය තුල අර කියන ක්ලේශ ධර්මයන් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. සාකච්ඡා වෙන්නේ සාකච්ඡා වෙන්න දෙයක් නැහැ. මේ විදියට ඇහැට පේන්නේ රූප විතරයි. කනට ඇයෙන්නේ ශබ්ද විතරයි. වචන ඇයෙන්නේ වාක්‍ය ඇයෙන්නේ. වචන ඇයෙන්න පටන් ගත්තොත් ඒක තුලින් නින්දාව කියන එක තේරුම් ගන්න පුළුවන්. ප්‍රශංසාව කීර්තිය තේරුම් ගන්න පුළුවන්. වචන තුලින් ලෝභ දේශ මොහ නිර්මාණය වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. වචන ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව අවබෝධ කරගන්න නැතුව ඒ shabdයේ වතරෙන් ගත්තාම shabdයේ තුල මොකවත් ඇති වෙන්නේ නැහැ. හේතුව shabdයේ ප්‍රශ්නයක් නැහැ. ලුණු රස, අඹුල් රස, තිත්ත රස, මිරිස් රස, පැණි රස කියලා ගන්න නැතුව රසයක් වශයෙන් ගත්තාම දිව තුලින් කර්ම නිර්මාණය වෙන්නේ නැහැ. සුවඳ කියන්නේ ගන්ධයක් ගඳ කියන්නේ ගන්ධයක් එහෙනම් සුවඳ ගඳ කියන දෙක වෙන වෙනම දකින්න ගන්ධයක් ස්පර්ශ වෙනවා කියලා දැක්කාම ඒක තුලින් කර්ම හැදෙන්නේ මට ගැව්වා මට ඇප්පුණා කෙනිත්තුවා ගැව්වා කියන එක වෙන වෙනම ගන්න නැතුව ස්පර්ශයක් වශයෙන් විතරක් ගන්නවා සතරමා භූත සතරමා භූතත් එක්ක ස්පර්ශ වීමක් වශයෙන් ගත්තාම ගාපු කතාවක් එයා දන්නේ නැහැ. කොණිත්තපු කතාවක්, රිදවපු කතාවක් මොකවත් දන්නේ නැහැ. ඇයි ස්පර්ශයක් වශයෙන් විතරයි aran තියෙන්නේ. මේ විදියට ඒ සියලෝම ආයතන වල ක්‍රියාකාරීත්වය කරනකොට තමන්ගේ ඇසකන දිවනාසය සම කියන ආයතන අයතුලෙන් මේ පටවි ස්වභාවය අයින් කරලා මේ සාකච්ඡා වෙන ස්වභාවය අයින් කරලා ජීවත් වෙන්න පුළුවන් වෙනකොට මෙයාට පුළුවන්කම තියෙනවා සකු르දාගාමි ඵලයටපත් වෙන්න. ඒ සකු르දාගාමි ඥාණයටපත් වෙච්ච කෙනා තමන්ගේ ආයතන වලින් ගනුදෙනු වෙන ක්‍රමවේදය පිළිබඳ ගැඹුරු ඥානයක් තියෙනවා. පුතුජන කෙනෙකු තුළ ඇතිවෙනා වූ කර්ම වාගේ එයාගේ ජීවිතයේ කර්ම හැදෙන්නේ නැහැ. කර්ම ඇදෙන මට්ටම ගොඩාක් අවම වෙලා පඨවි ස්වභාවය තුළ ආපෝ ස්වභාවය තුළ කර්ම ඇදීම නවත්තපු නිසා ඒ ඥාණය එයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා මේ සංසාරේ ඉපදීමට තියෙන අවස්ථාව නිරෝධ කරගන්න මේ භාවනා යෝගියා කල්පනා කරනවා රූපය රූපයක් වශයෙන් එන ඒ පඨවි ස්වභාවය අයින් කළාට ඒ රූපය ඇතුල් වෙලා සාකච්ඡා වෙලා කර්ම නිර්මාණය වෙන ස්වභාවය අයින් කළාට තාම ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. ඇයි වර්ණයක් වශයෙන් ගත්ත ඒ වර්ණ ධර්මතාවය Taman තුල තියෙනවා. බැරි වෙලාවත් මේ වර්ණයට අයිතිය කාටද තියෙන්නේ කිව්වම දැන් රූපෙම වෙනවා. දැන් රූපේ පේනවා. ඒකට අදාළ විස්තර දැන් සාකච්ඡා වෙනවා. එහෙනම් මේක නිරෝධ වෙලා නැහැ. පාලනය වීමක් Taman තුල තියෙන්නේ කියන එක වටා ගන්නකොට මේ පාලනය වීම තුළින් පවතිනා වූ ධර්මය නිරෝධ කරන වැඩපිළිවෙලට එයා යොමු වෙනවා. එහෙනම් මේ විදිහට යොමු වෙලා වර්ණය වර්ණයක් වශයෙන් ගත්ත නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. රූපය වර්ණයක් වශයෙන් වෙනස් කරන්න ගිය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේ අඩුව හදන්න තීරණය කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා Tamanට පේන රූපයක් අත්හරින්න ඕනේ. ඒක තුළ පේන වර්ණයක් අත්හරින්න ඕනේ. එහෙනම් මොනවද බලන්නේ? ඈට පේනවා නම් ඈට පෙනිච්චාද? ඒක මට හදාල එකක් නෙමෙයි. නිකන් යන ගමන් පේනවා. ඒක ප්‍රශ්නයක් කරගන්නේ ඒක නිරෝධ කරන්න වෑයම් කරන්නේ පෙනෙන දේවල් පෙනිපෙනී යනවා. එයාගේ පාඩුවේ ඉන්නවා. ඒක පිළිබඳ කිසිම අදහසක් නැහැ. සාකච්ඡාවක් නැහැ. මේ ඥාණය පාළ වෙලා කනට ඇයෙන දේවල් පිළිබඳ දෘෂ්ටි හදාගෙන එක එක මට්ටම් වලින් ඉඳගෙන ඒක නිරෝධ කරන්න වෑයම් කරන්න ඇයෙන දේවල් ඔය ඇහිච්චාව ඒක මගේ කන් දෙක නෙමෙයි ඇස මම නෙමෙයි දිව මම නෙමෙයි නාසය මම නෙමෙයි කන් දෙක මම නෙමෙයි කය මම නෙමෙයි කියන මානසිකත්වය හදනවා මේ මානසිකත්වය තුල හිටියාම දැන් ප්‍රශ්න මොකවත් නැහැ. වීදියේ යනකොට ගොඩාක් දේවල් පේනවා. හැබැයි එකක්වත් අල්ලාගෙන නැහැ. එකකින්වත් කර්ම හැදිලා නැහැ. ඇයෙනවා සෑහෙන දේවල්. නමුත් එකකින්වත් උත්පත්තියක් නිර්මාණය වෙලා නැහැ. ජාතිය ජරාවක් භවයක් අදාගෙන නැ මේ අවබෝධය පාළ වෙනකොට මේ සියුම් ගනුදෙනුම Tamanට වැටහිලා සියුම් දේවල් වලින් ඇතිවෙනා වූ ධර්මතාවයන් වැටහෙලා මේක නිරෝධ කරන වැඩපිළිවෙලේ ජීවිත කාලෙම යොමු වෙනවා. කොහොමද දකින්න දේවල් තුලින් කර්ම ඇති නොවි දකින්නේ? ඇයෙන දේවල් වලින් කර්ම ඇති නොවි ආගන්නේ? ඇඟෙන දේවල් වලින් කර්ම ඇදෙන්නේ නැතුව කොහොමද ක්‍රියා කරන්නේ? මේ අවබෝධය පාළ වෙලා මේ සියුම් ලෙස නිර්මාණය වෙන ක්ලේශ ධර්මයන් නිරෝධ කරනකොට මේ නිරෝධ කරන ඥාණය තුලින් ඒවා නිරෝධ වෙමින් පවතිනකොට එයා අනාගාමි ඵලයටපත් වෙනවා මෛත්‍රී භාවනා වඩන සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන කමඨාන වඩන භාවනා යෝගියා සතරමා භූත බැරි වෙලාවට එයාට ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ සතරමා භූත අවබෝධය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා මේ විදිහට අනාගාමි ඵලයට වෙනකම්ම යාගේ විඥාණය ඉහළ මට්ටමින් උසස් කරගෙන දියුණු කරගෙන යනවා. මේ අවබෝධයට පාලෝනාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා සියුම් දේවල් තේරෙනවා වැටහෙනවා නමුත් මේ සීම් දේවල් තුලින් පුංචි පුංචි අඩුපාඩු Tamanට තියෙනවා ඇයි මේ සියුම් දේවල් ඇදෙන බව එයා දන්නවා. සියුම් දේවල් දැනෙන බව දන්නවා. ඒ කියන්නේ දැනෙන බව දැනගත්තේ නැහැ. දැනගත්ත සිත අවබෝධ වුණා. සියුම් දේවල් හැදෙනවා, හැදී හැදී යනවායි කියලා තේරෙනවා. හැදෙනවා නෙමෙයි ඇදෙන බව තේරුම් ගත්ත සිත අවබෝධ වෙලා. මේ අවබෝධය ඇති වෙනකොට මේ භාවනා යෝගියා දන්නවා මේ ආයතන තුල මේ ක්‍රමවේද හතර තුලින් තම හැමදේම හදලා තිබුණට චෛතසිකය තාම නිවිලා නැහැ. සිත තාම ක්‍රියාත්මකයි. සිත තාම අවදියෙන් පවතිනවා. තාම නාම රූපක ගනුදෙනු කරනවා. තාම කර්ම ඇදෙනවා. අවෝසි කර්ම හැදෙනවා නම් අවෝසි කියන එක කර්මයක් නේද? අවෝසි කර්මෙන් ප්‍රතිඵලයක් නැත්තම් මොකටද උවමනාවෙන් අවෝසි කර්ම හදන්නේ? මේ අදුව වැටහෙනවා. මේ අඩුව වැටෙන ඥානය පාළ වුණාම තමන් කිසිම අදහසක් නැතුව සිතවිල්ලක් නැතුව ඉන්නේ කොහමද කියන එක පිළිබඳ විශාල වශයෙන් කල්පනාවට ගොදුරු වෙනවා මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකේ හැම දෙයක්ම දන් දුන්නාම ඉවර වෙනවා දන් ගත්තාම ප්‍රශ්නේ ඇවිලෙනවා එහෙනම් අපි ලබා ගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලබා දෙනවා නම් ප්‍රශ්නේ නෑ. එහෙනම් මේ ජීවිතේ ඉවර වෙනකම් පිරිණි වෙනකම් හැම දෙයක්ම අත්තරින්න ඕනේ. දන් දෙන්න ඕනේ. ඉවර කරන්න ඕනේ. එතකොට තමයි නැවත අදාසක් පාළ වෙන්නේ. ආරම්භ කරපු කමඨාන තුලමයි රාත්පලයේ තිබිලා තියෙන්නේ. තමන් ආරම්භ කරපු මෛත්‍රියේ වාක්‍ය තුලමයි තමන්ගේ විමුක්තිය තිබිලා තියෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය Tamanට තේරෙනවා මගේ විමුක්තිය මේක තුලමයි තිබිලා තියෙන්නේ එහෙනම් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මෛත්‍රිය තුලේ මොනවද වෙන්නේ අත්තරීම වෙනවා අත්තරින කෙනා rahat වෙනවා එහෙනම් සුවපත් භාවය අපි පූජා කරනවා නිදුක් භාවය පූජා කරනවා නිරෝගී භාවය පූජා කරනවා එහෙනම් දානයක් තමයි මේ දීලා තින්නේ සුවපත් භාවයේ දාණය නිදුක් භාවයේ දාණය නිරෝගී භාවයේ දාණය එහෙනම් ජීවිත කාලය පුරාම මන් දන් දීලා අත්තරිලා එහෙනම් මේ අත්තරන වැඩපිළිවෙල තමයි නියම ක්‍රමවේදය මෛත්‍රී භාවනාව කියලා දැනගෙන මේ මෛත්‍රී භාවනාව තුළින් මෙච්චර කාලයක් Taman දාන පාරමිතාව පුරලා දන් දීලා සුවපත් භාවයේ දානයක් කොට නිදුක් භාවයේ දානයක් කොට නිරෝගී භාවයේ දානයක් කොට Taman දාන පූජාව පවත්වලා අත්තරීම පුරුදු කළා එන හැමදේම අත්තරින්න ඕනේ අසතුලින් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් කනතුලින් මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් නාසය තුලින් වඩන්න පුළුවන් දිව තුලින් වඩන්න පුළුවන් සම තුලින් වඩන්න පුළුවන් සිත තුලින් වඩන්න පුළුවන් එහෙනම් මෛත්‍රී භාවනාව වචන වලින් මන් දානයක් කොට පූජා කළා අත්තරියා අත්තරින්න ඕනේ දිවෙන් විතරක් නෙමෙයි ආයතන අයෙම එහෙනම් දකින දකින දේ දකින බව දැනගෙන ඒක අත්තරිනවා ඇයෙන දේවල් හැයෙන බව දැනගෙන හත්තරිනවා ඒක එකතු කරගන්නේ තැම්පත් කරගන්නේ ඒක තුල කිසිම ඝනදිනුවක් සිදු කරන්නේ දැනෙන දේවල් දැනෙන බව දැනගෙන අත්තරිනවා ඇඟෙන දේවල් ඇඟෙන බව දැනගෙන අත්තරිනවා සිතන දේවල් සිතන බව දැනගෙන අත්තරිනවා ඒ කියන්නේ එයාට මේ ලෝකේ කවදාවත් කර්ම ඇදෙන්නේ නැහැ කියන එක මේ විඥාණයට ඉපදීමට හේතු හැදෙන්නේ මේ විඥාණය හේතු හදාගන්න නැතුව කර්ම නිර්මාණය වෙන්නේ නැතුව ජීවත් වීමේ ක්‍රමවේදය ප්‍රත්‍යක්ෂ කරගෙන එයා ඉන්න සෑම තප්පරයක් ගානේ විනාඩියක් ගානේ ඉන්නවා නෙමෙයි නැතිව ඉන්නවා කියන එක තමයි ඇත්ත. එහෙනම් අපි ඉන්නවා කියන එකට සාක්ෂිය තමයි කර්ම නිර්මාණය වීම. කර්ම නිර්මාණය වෙන්නේ නැත්නම් අපි ඉන්නවා කියනක ඔප්පු කරන්න බෑ. එහෙනම් එහෙම ඔප්පු කරන්න බැරි නම් එයා අතුරුදාන් වෙච්ච කෙනෙක්. ඒ වචනේ තමයි රාත් කියලා කියන්නේ. එහෙනම් අපට ඉන්නවා කෙනෙක් ඔප්පු කරන්න කර්ම නිර්මාණය වෙන්නේ නැත්නම් එහෙම කෙනෙක් නැහැ කියලා කියන්න ඕනේ. එහෙනම් අරියත් ඵලයටපත් වෙලා එහෙනම් මේ ආයතන අයතුලින්ම කර්ම නිර්මාණය නොවි සෑම සංඥා සංස්කාර ධර්මයක්ම ඒ ඒ තප්පරෙම අත්හැරලා දානවා නම් ඒක තුලින් ජාති ජරා භව නිර්මාණය කරගන්න නැත්නම් ඒ විඥාණය අරියත් ඵලයටපත් වෙලා එනම් මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරලා මේ ලෝක සත්‍යයට මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේක තුල පටවි ස්වභාවයක් තිබුණා රූපයක් තිබුණා මේක තුළ සාකච්ඡාවක් තිබුණා ගලාගෙන යන ස්වභාවයක් තිබුණායි කියන මේ වචන පිළිබඳ අවබෝධයක් පාළ වෙලා ඒක තුළින් විද්‍යාත්මක ගවේෂණයක් ඇති වෙලා මේකම ක්‍රමක්‍රමයෙන් සෝවාන් ඵලයේ සකු르දාගාමි ඵලය අනාගාමි ඵලය අරියත් ඵලය කියන වැඩ නිමා වෙන මට්ටමටම මේ මෛත්‍රී වාක්‍ය කමඨාන වශයෙන් ආචාර්ය වරේ වශයෙන් මේ භාවනා යෝගියාගේ විඥාණය නඩත්තු කරගෙන ගියා මඟ පෙන්වගෙන ගියා එහෙනම් අපට කමඨාන් දෙන්නේ කවුද අපේ විඥාණය මේ ලෝකේ ඉන්න සබෑ කල්යාණ මිත්‍රය අපේ කවුද අපේ විඥාණය අපට මේ ලෝකේ 100ක් විතර ඇවිල්ලා අපට කමටහන් දුන්නා අපි අවංකව මේක පිළිගන්නේ නැත්නම් ඒගොල්ලෝ අපට කල්යාණ මිත්‍රයෝ වෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලන්ගෙන් අපට යාපතක් වෙලා නැහැ. 500ක් අපට භාවනා ඉගෙනුවත් අපගේ සිත කීකරු වෙලා අවංකවම භාවනාවේ නිරත වෙන්නේ නැත්නම් භාවනාවට කල් නැහැ. යුතුයකම් වාක්‍යයෙන් පිළිබඳ අපි කතන්දර කියනවනම් තාම අපිට භාවනා කරන්න විවේකේ නැහැ. ළමයි පොඩි, වැඩ රාජකාරී වැඩි. මේ විදිහට නිදාසක කරුණු කියනවනම් අපි අපටම විරුද්ධ වෙලා අපට අපි ද්‍රෝහිකම් කරනවා. එහෙනම් කොච්චර වැඩ රාජකාරී තිබුණත් අපි භාවනා වඩනවා නම් කවුද අපේ භාවනා කම්මට්ටාන ආචාර්ය අපිට අපිමයි. එහෙනම් මේ ස්වභාවය තුළ මේ භාවනාව තුළ අපට තේරෙන්න ඕනේ අපට පීඨ වෙන්න පුළුවන් අපට විතරයි වෙන කිසිම කෙනෙකුට පීඨ වෙන්න බෑ. අපගේ වැඩ නිමා කරන්න පුළුවන් අපට පමණයි වෙන කිසිම කෙනෙකුට අපේ රාජකාරිය කරන්න බෑ අපගේ කෙලෙස් වෙන කාටවත් නිරෝධ කරන්න බෑ එහෙනම් මගේ විමුක්තිය කාගේ ළඟද තියෙන්නේ මගේ ළඟ මට උපදේශ කාගේ ළඟද තියෙන්නේ මගේ ළඟ මගේ භාවනාව කාගේ ළඟද තියෙන්නේ මගේ ළඟ. නමුත් අවාසනාවට අපි භාවනා මධ්‍යස්ථාන ගානේ ගිහිල්ලා භාවනා වැඩසටහන් වලදී නිරත වෙලා කො අපිට මාර්ගඵලයක් හම්බුන්නේ නැහැ එහෙනම් තමන්ට සුදුසු භාවනාව තමන්ට වැටෙන භාවනාව තමන්ගේ විමුක්ති භාවනාව පවතින්නේ මේ බඹයක් විතර උස තියෙන කය තුල තමන්ගේ හඩුව ඇදෙන්න ඕනේ තමන් තුල මිසක් තවත් කෙනෙකු තුල නෙමෙයි මේ අවබෝධය පාළ වෙන්නේ නැතුව අපට කවදාවත් විමුක්තියටපත් වෙන්න බෑ එහෙනම් මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා මෛත්‍රී වාක්‍ය තුලින් තමන්ට සිදුවෙන කාර්යය ක්‍රියාකලාපය එයා භාවනානුයෝගිව ප්‍රඥාවෙන් දැකලා ඒ වචනවල තියෙන යථාර්ථය එයා තේරුම් අරගෙන ඒක ගවේෂණය කරලා ඒ ඥානෙ ක්‍රමක්‍රමෙන් වර්ධනය කරලා අරිය ඥානය අරිය ඥාන වෙනකම්ම එයා මේක දියුණු කළා. නමුත් අපි අද අපගේ වර්තමාන ජීවිතය දිහා බැලුවාම අපි භාවනා කරපු පැය ගන්න කොච්චරද කියලා බැලුවොත් ජීවිත කාලෙම භාවනා කරලා ඉපදිච්ච දවසේ ඉඳලාම ආස්වාස ප්‍රාස්වාස කළා නම් ජීවිත කාලෙම ආනාපාන සති කරලා අවුරුදු දෙකේ ඉඳලාම අපි ඇවිදිනවා දුවනවා පනිනවා ඒ කියන්නේ අවුරුදු 40 50 60ක් වෙනකන් අපි සක්මන් භාවනා කරලා එහෙනම් අවුරුදු 10 20 30 40 කියන කාල සීමාවලට මෛත්‍රී භාවනාව වඩලා එහෙනම් මෙච්චර භාවනා කරලා අපිට ප්‍රතිඵලයක් නැත්තම් අපගේ වැඩ නිමා වෙලා නැත්තම් තාම අපිට කිසිම ඵලයක් ලැබිලා නැත්තම් ඒ කියන්නේ අපි මේ භාවනාව භාවනාවක් වශයෙන් කරලා නැහැ නිකම්ම නිකම් පැවැත්මට ක්‍රියාවක් වශයෙන් කරලා අපි මේ මිනිසත් භවයේ මොනතරම් දුක් විඳලා මොනතරම් දුර්බල දුර්ලභ ගණයකින් ලබාගත් එකක්ද කිව්වොත් මේ සංසාරේ අපි ඉපදිච්ච වාර ගන්න කල්පනා කරලා බලන්න ඒක කෝටි ප්‍රකෝටි වලින් අසංඛ්‍ය වලින් කියන්න බැරි තරම් එහෙනම් ඒ තරම් මේ ලෝකේ ඉපදිලා හැම කෙනාගේ කුසේම ඉපදිලා මේ ලෝකේ අපට අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නෑ මේ ලෝකේ සෑම කෙනාම අපට දරුව වෙලා ඉපදිලා ඒ කියන්නේ මුළු ලෝකෙම මිනිස්සු අපට ඥාතිය වෙලා මේ දෙතිස්මා ඵලයේ ඉපදිච්ච නැති තැනක් නෑ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, අපාය හැමතැනම ඉපදිලා. ඒත් අපට මේක තාම නිමා කරගන්න අවස්ථාව උදා වෙලා නෑ. ඒත් අපට මේක නිවා ගන්න ඕනේ කියන වීරිය නෑ. ඉපදිච්ච වෙලාවේ ඉඳලා ඈරිච්ච දවසේ ඉඳලාම අපි පුරුදු කරලා තියෙන්නේ ප්‍රත්‍ය එකතු කරන්නේ කොහමද? ඉපදීමට කටයුතු කරන්නේ කොහමද කියන මේකම නේද අපේ ඔළුවේ තියෙන්නේ. අද දවසේ රුපියල් 2000ක් හොයාගන්නේ කොහමද? අද දවසේ මම කොහමද අම්බ කරන්නේ? මොනවද අම්බ කරන්නේ කියලා කල්පනා කරනවා මිසක් මම මේ ලබාපු මිනිසක් භවය මම අම්බ කරගත්ත මිනිසක් භවය වියදම් කරන්නේ කොහමද? මේ තප්පරයක් තප්පරයක් ගානේ මම ගත කරන්නේ කොහමද? ජීවත් වෙන්නේ කොහමද? ආයතන අයතුලින් අඩුවක් වශයෙන් මම මොනවද අද දවසේ හදන්නේ? මේක කවදාවත් උදේට නැකිట్లా අපි කල්පනා කළා නෑ. අද මගේ ජීවිතේ මම මොනවද හදන සීලය කියලා අපි කල්පනා කළාද නැහැ. අද මං කීයක් අම්බ කරනවද මොනවද අම්බ කරන්නේ අද මොනවද මට තියෙන වැඩ හැම දෙයක්ම භෞතිකව ලෞකිකව පැවැත්මට කල්පනා කළා නොපැවැත්මට කිසිම චේතනාවක් අපට පාලවෙන්නේ එහෙනම් අපි ලබාපු මිනිසක් භවය අම්බ කරන්ඩ පංච කාමයන් වලට වාල්කමට දීලා අපි අපගේ ජීවිතේ විනාශ කරගත්තා. ඇත්තටම වෙන කවුරුත් අපේ ජීවිතේ විනාශ කරේ නැහැ. අපිමයි අපේ ජීවිතේ විනාශ කළේ. ඇස පිනවලා, කන පිනවලා, ලස්සන දේවල් අපි දකින්න කැමති. මිහිරි දේවල් සවන් දෙන්න කැමති. සුවඳ දේවල් ස්පර්ශ කරන්න කැමති රසවත් දේවල් කන්න කැමති ස්පර්ශයට වාල් වෙලා පොට්ටබ්බ කාමයේ විඳින්න කැමති අපට ඕන විදියට කල්පනා කරලා ආංකාරය උඩඟුව මාන්නය වඩන්න අපි කැමති. එහෙනම් මුළු ජීවිත කාලෙම අපි මොනවද පුරුදු කරලා තින්නේ? පංචකාමයන් පිනව පිනව සසරේ ඉපදিলা දුක් වෙන ක්‍රමවේදය පුරුදු කළා. සංසාර විමුක්තියට අවශ්‍ය වැඩ කරගත්තේ නැහැ. එහෙනම් මේ දවසේ මේ අලුයම පාන්දර අපි සාකච්ඡා කරලා ශ්‍රවණය කරපු මේ ධර්මය අපගේ විමුක්ති පණිවිඩය මේ මෛත්‍රී වාක්‍ය තුලින් අපි කොහොමද සංසාර විමුක්තියටපත් වෙන්නේ? අපගේ වැඩ නිමා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි අවබෝධය ලැබුවා. එහෙනම් මේ අවබෝධය නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ අදින්දලාවත් අපි තීරණය කරමු. ඒකාන්ත වශයෙන් මම පිරිණි වෙනවා. මම මේ මිනිසත් භවයේ වැඩ නිමා කරනවා. හැමදාම මං ඉපදෙලා පංචකාමයන් පිනව පිනව මේ සංසාරයේ ඇවිද්දා මේ පුරුද්ද මං අත්හරිනවා අද ඉඳලා පංචකාමයන් පිනවන කැමැත්ත උදුරලා විසි කරලා මම නිරෝධ කරන පටිසෝතගාමි මාර්ගය යනවා තථාගතයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පාරමිතාව පුරලා මං වෙනුවෙන් දුක් විඳලා මට අවබෝධ කරලා දීපු මේ ධර්මය තුලින් මම වැඩ ගන්නවා එහෙම නැත්නම් මම භාග්‍යතුන් වහන්සේට කිසිම කෙලෙගුණයක් සලකලා නැහැ. මේ සම්බුද්ධ ශාසනයට මන් නින්දාවක් අපකීර්තියක් වෙනවා. එහෙනම් අපි මේ සම්බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේට ගෞරවයක් වශයෙන් උන්වහන්සේගේ පාරමිතාවට කෙලෙගුණේ සැලකීමක් වශයෙන් අපි මේ භවයේ පිරිණිවෙන්නට අවශ්‍යයි. අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්නට අවශ්‍යයි. ඒ නිසා අද ඉඳලා මේ තප්පරේ ඉඳලා අපි අලුත් ජීවිතයක් පටන් ගමු. අද අපි අලුතෙන් ඉපදුනා කියලා තීරණය කරමු. මේ තප්පරේ ඉඳලාම අපි අපගේ ආයතන අයතුලින් අටගන්නා වූ දෝෂ නිර්දෝෂ කරමු. මෛත්‍රී භාවනාව අද ඉඳලා සතරමා භූත අවබෝධ කරගන්නා වූ මේ කමඨාන වඩමු. මේ සෑම මෛත්‍රී වාක්‍යයක් තුලම ගනුදෙනුවක් තුළම යථාර්ථය දකිමු. එනම් මේ භාවනාව මේ කමඨාන මේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය පුරාම වඩලා පංචකාමයන් පිනවන පංචකාමයන් අඹාගෙන යන මේ කාම ඡන්දය සම්මා දෘෂ්ටිය බවට පත් කරලා ඒ කාම ඡන්දය නිරෝධ කරලා මේ ආයතන අයේ වැඩ නිමා කරලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගෙන ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුලින් පිරිණිවීමට අවශ්‍ය කටයුතු මේ කමඨාන තුලින් ධර්ම දේශනාව තුලින් ඒකාන්ත වශයෙන්ම සිදු කරගනිමු එසේම සිදු වේවා කියලා සියලු දෙනාම සාදුකාරයක් වෙන්න